මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී සුපුරුදු රාජකාරී කටයුතු වල යෙදෙන ආරච්චිලා වලව්වේ සහ වලව්වෙන් බැහැර වතු පිටිවල වගා කටයුතු වල කුලීකරුවන් යොදවා වැඩ කරන අතර පහුගිය දිනවල මාබැද්ද කැලේ සිදු වූ මංකොල්ලිය පිළිබඳවද දැනට ලැබෙමින් පවතින විවිධ කටකතා හා ආරංචි ගැනත් දැඩි අවධානයක් යොමු කරමින් සිටී. මාබැද්ද කැලේ ගල් ගුහාවේ ගොඩගසා තැබූ වටිනා නඩු භාණ්ඩ අතුරුදහන් වූයේ කෙසේද? වෙදිකාර්යා සහ බැද්දේරාල යන දෙදෙනා කියන අන්දමට නවරියන් නැමැත්තාගේ සගය කුවන නාම්බා මේ සියලු භාණ්ඩ මංකොල්ලකා තිබේ. මේ සියලු කටකතා ගැන ආරච්චිල මණිකේ වෙදරාලත් මෙසේ කතා බහකයේදී මේ අතර මේ දිනවල මුවන් පැලස්සේ සපුමල් දක්නට නොලැබීම ගැන ගෝමරී දුක් වේ. ආ ඩිංගිරාල කොළෝ ඩිංගිරාලේ මොකක්ද ඔය මහ ලොකු සද්දේ ඈ වාත්තේ සද්දේ වෙන මොකවත් නෙවෙයි මොකද්ද මේ පහුගිය සතියේ මායි මේ අතුකඳු බාපුවා ධර්මිට බැඳලා ගෙනත් දානවා ආ හැබැයිද ඔව් මේ මේ මගේ ඔපීසි කාමරේ බිත්ති කෙළවරට ධර්මිටි ගෙනත් දමන්නේ කවුද? කවුද ඔය? ඔය ගස්සත්තක් කඩා වැටෙනා වගේ මහා සද්දෙට ඈ මාත් හරියටම බය වුණානේ. ආන් අර අර අර මේ අර බබියා කියන මෝඩ ගෑණි කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතුව එකපාරම මෙතෙන්ට ගෙනත් අතෑරියා. හරිම ලේසියිනේ වැඩේ. මේ හාමිනේ මම බබියට කීවේ අන්න අර මුරමඩුවෙන් එහා පැත්තට ගෙහුම් දාන්න කියලා. ඒ ගෑණි අම්මන්ඩි මේ මං කිව්ව දේ අහන්නේ නෑ මේක මේ අපේ රාලාමික කන ළඟට නෙමේ ගෑණි අතහැරලා තියෙන්නේ. ඉන්ට මම මේක මුරමඩුව පැත්තට ගෙහුම් දාන්නම්. ආ ආ ආ එහෙම හොඳයි එහෙම හොඳයි. ආ මේ මේ ඔෆිස් කාමරේ කිට්ටුවෙන් ওই ධර්මිටි කෙනක් දමන්න දෙන්න එපා ආයේ තේරුණාද? ආ මායි මේ අතුපතු සුද්ධ බුද්ධ කොල්ල දමන එක හොඳයි ඈ. හ්ම්. අතු කඳු බාපු තැන්වල කපාපු කෙහෙල් වලවල් ටිකත් වැහිලා. හ්ම්. දැන් ඒවා පාදලා කොළ පොහොර දාලා වලවල් හදලා ඩිංගිරාල ලව්ව හරි කෙහෙල් කුරුල්ලෝ ටිකක් ඉඳවන්ටයි අපි මේ ලැහැස්ති උනේ. ආහා ඒ වැඩේ ඉතින් උදෙන් ඉවරයක් කරන්න පුළුවන් නම් හොඳයි. ආහා අද බොහොම වැඩ වැඩි දවසක් නේ මේ රාලාමි අයි රාලාමි හදි ගෑනට කෙනෙක් ඇවිත් ඉන්නවා ආ හැබැයිද ආ කවුද බලමු හ්ම් කවුද ඔය ඇවිත් ඉන්නේ මං ගිහින් අන්න ගහන්නේ ආ ආ ආයිබුවන්ට රාලහමි. ආ මම නයිඩි නයිඩි. ආ අපේ මේ නයිඩි නේ. හ්ම් ඈඳි ගත්තනම් ওই පැත්තෙන් නයිඩි හොම. මොකද මේ අද උදහැ නැක්කේ මේ පැත්තේ? හ්ම් මම මේ උදහැ නැක්කෙම ආරක්ෂක මහත්තයා හම්බ වෙන්න ආවේ. අපේ ගොවි සමිතියට සම්බන්ධ කාරණයක් කියන්න ආයිබුවා. ආ ඒ මොකද්ද ඒ මොකද්ද? පහුගිය දවස්වල ඔය පල්ලි බැද්දේ ගල් ලැබුණ. ඔව්. ගම් වතුරට කැඩුනානේ ආයිබුවන්. හ්ම් හරි හරි හරි ඔව්. ගල් ලැබුණ ගම් වතුරට කැඩුනා නේන්නම්. හ්ම්. අපේ ඔය ගොවි සමිතියේ බොහොම දෙනෙක් තමන්ට සිද්ධ වෙච්ච ගම් වතුර හානි එතකොට ආලාභ ඈ ඕවා සඳහා වන්දි ගොවි සහනාධාර වලට ලියලා තියෙනවනේ ඔව් ඒ කාරණේ ගැනම තමයි ආයබෝන් මම මේ දැනගන්න ආවේ. ඔය කැඩිච්ච ගල් ලමුණ. ඔව්. ඒ ගල් ලමුණ පාමුල මගේ වීදපෑලේ කුඹුර ආ ගම් වතුරට යට වුණා ආයබෝන්. මුළු කුඹුරම වැල්ලට වැහුණා. නමුත් මේ විස්තරේ ආණ්ඩුවට ලියාලා ගොවිතානාධාර ඉල්ලන්න බැරි වුණා අයිබෝ. ආ ඉල්ලන්න බැරි වුණා නම් ඉතින් ගම්මතුරු තානාධාර ලැබෙන්නේ නැහැ. අපේ ගොවි සමිතියේ අයගේ විස්තර යවලා දැන් මාස දෙකක් විතර වෙනවනේ. හ්ම්. මාස දෙකක් විතර වෙනවා. හා ඒ දවස්වල ආයිබුවන් මං මහියංගලේ සොරබොරේ ගිහුම් හිටියා. මගේ ලොකු දුවට අසනීප වෙලා. ආ ඒකනේ ඒකනේ මට නිකමට හරි මතක් කොලා නම් මට හරි ලියුම් කඩදායි හරි ගස්සලා ගොවි සමිතියෙන් ඉල්ලීමක් කරන්ට තිබුණා. හ්ම් දැන් නම් ඉතින් දිනවකවානු පැනලා මේ කල්ලිකුත් වෙලා නයිදී කරන්ට මොනම පොරතිකාරයක්වත් මන් දැන්නේ මං ඉතින් මේ සමුන් නැහැට කියලා මතක් කරලා යන්න ආවා. ආ හොඳයි හොඳයි. ගෝයන් හොඳට හැදිලා බණ්ඩි වැටිලා තිබුණා. දෙයියෝ කුපිත වෙලා දේව කෝපෙට ගම් වතුරක් ඇවිත් අපේ වෙල් කුඹුරු මක බෑවිලා ගියානුවේ මක් කරන්නද ඉතින් හරි යම් විදියකට අතපහුවීම් වෙච්ච ගොවිරාලලාට නැවත සලකා බැලීම කළොත් මං නයිදගේ ගල්ලමුණු කුඹුරු දෙපෑලටත් සාධාරණයක් කරලා දෙන්න බලන්නම් එහෙම වුණොත් මිසක් දැනට නම් ඉතින් කරන්ට කිසිම දෙයක් නැහැ තවත් කාරණයක් ආයිබුවා ඒ මොකක්ද ඒ පාර? මං tamun ඇහැට මතක් කරන්ට හිටියේ මේ මා බැද්දේ ගල්ගේ මං කොල්ලේ ගැන. ආ ආව් ආව් හැම දෙයකුත් උනා තමා. නුමුන් වත්ටින් මං කොල්ලෙට සම්බන්ධ එවුන් කවුද කියලා අපිට මේ වෙනකන් වත් හොඩුවාවක් හොයාගන්න බැරි වුණානේ. අපි මේ මංකොල්ලේ ගැන මුලින් හිතාගත්තු කට්ටියක් හිටියා. උන් මේ මාබැද්ද කැලේ කාන්සාව ගාවට අනවසර ගස් කැපිල්ලට අලියතුන් හොරකමට මුල පටන්ම සම්බන්ධ එවුන්. දැන් බලපුවාම මේ ගල්ගේ මංකොල්ලේ කොල්ලා තියන්නේ උන් නෙවෙයි. අමුතු කාණ්ඩයක්. මේ විස්තර කිය කියා හිටියට අපේ රාලහාමිටත් වතුර පොඩක්වත් බී ගන්න බැරි වුණා නෙවෙයි. මේ අපි වැල් පෙනල කැඳ ටිකක් බීලා ඉන්නවා. ආ ඒක හොඳයි. මේ කිතුල් හකුරුත් තියෙනවා. ආ කොච්චර ගද්ද. අපේ රාලහාමිත් බීලා ඉන්නකෝ එහෙනම්. ආ දෙන්නකෝ එහෙනම් මෙයාට බලන්න ආප්පා. අපේ මැණිකෙනම් ඉතින් අපි වලව්වට යන්නේන වෙලාවක් ඇතොත් හැමදාම අපිට කරන සත්කාර සංග්‍රහ වලින් අඩුවක් නෑ. <laughs> අපි ඉතින් මැණිකෙට පින් දෙනවා. ස්තුති කරනවා. එව්වයි පින් මේ වලව්වල අනාදිමත් කාලක පටන් පවත්වාගෙන එන පුරාණ චාරිත්‍රණේ නයිද? අපේ රාලහාමිත් ඉතින් මේ නිවෙන්ට කලින් ඔය වැල් පෙනල කොළ කැඳ ටික බීලා හිටියනම් බලන්න. ඔව් ඔව් ඔව් ඔව් ඔව් කැඳේක බොන ගමන්ම ඉතින් විස්තරෙත් කියමුකෝ නයිද මේක යයිබා. දැන් මුවන් පැලසේ අපි කණ්ඩායමක් ඉන්නවා ගිහි පිරික්කාරයෝ. ආ ඔව් ඔව් ඔව් මන් දන්නවා මන් දන්නවා. <laughs> මුදියන්සේලා එතනින් ගියාම අමාරීස්ලා ඔය තව කවුද මේ සීරාලලා ඈ උඹ හෙත් එක්කෙනෙක් නේ නේද? හා ඉතින් ඉතින් ඉතින් එදා පිරිත තිබුණනේ උක්කොමණිකලාගේ ගෙදර. ඕ හා හා බඩේ අමාරුවක් හැදිලා දෙගුඩ හරි ජාමේ මං ගෙදරා. ඕ හරියටම හපු ගහ වංගුව හරියේදී ලොකෝ ගෝලි මල්ලක් කරගහගෙන අඩිපාරෙන් ආපු මිනිහේ මට ඉස්සර වෙලා යන්න පටන් ගත්තා. මේ අගෝරාවේ කළුවරේ මේ වෙලාවට යන මිනිහා හරියට අවතාරයක් වගේ ආයිබෝන්. මට බයක් හිතිලා මං ඇහැව්වා. කවුද ඔය යන්නේ කියලා. ආ ඉතින් ඒත් මිනිහා කතා නොකරම ඉඳලා බැරිම තැන කීවා මම මේ බැද්දේ රෑල කියලා ආවුවා. ආහා ඉතින් ඉතින් මං මිනිහා යන දිහා බලන් ඉන්නකොට මං ඇවිත් මිනිහා යන දිහා කලුවරේම බලන් ඉන්නකොට මෙන්න හොලේ ඒ වගේම අලි ගෝණි මල්ලක් කරගහගත්තු තවත් මිනිහෙක්. ආ ඉතින් අර මිනිහා යන දිහාවටම යනවා. හ්ම් හ්ම් හැබැයි මං ඌට කතා කළේ නැහැ. නුඹවත් මට අඩමානට හිතුණා වෙඩික්කාරයා කියලා. හරි හරි. දැන් ඉතින් ඔය පිරිත උඹලා කීවේ කවද්ද? ඔය මා පැත්තේ කැලේ ගල්ගේ බඩු මංකොල්ල සිද්ධ වෙච්ච අන්න ඉදා ඒ දවසේම තමයි. ඉදා රෑ tamun එන වෙලාවේ පාර වෙන කවුරුවත්ම යනවා මුණ ගැහුනේ නැද්ද ඔබට නෑ අයිබන් වෙන කවුරුවත්ම මුණ ගැහුනේ නෑ ආ හා හා මේ මම නයි දෙකේ නමක් ගාවන්නේ නැතුව වැද්දේරාල එදා රාත්‍රියේ ඒ ගෝලිමලු කර තියාගෙන ගියේ කොහෙද කියන කාරණේ මම හොයලා බලන්නම්කෝ හොඳමයි නයිදිත් මේවා Taman දුටු බවක් කියම ආයි වෙන කාටවත් කියන්නත් එපා. තේරුණාද? එච්චරයි ඕම. හොඳයි හොඳයි ආයිබුවන්. එහෙනම් මට යන්න අවසර. හා හොඳයි හොඳයි හොඳයි ගිහින් වරෙන්කෝ. මේ මේ ඩිංගිරාලගේ වැඩේ කම්මුතුද? ඩිංගිරාල කෝ මේ හාදයක් කොහෙ ගිහිල්ලාද මන් දන්නේ. මණිකේ මණිකේ ඩිංගිරාල කේල් පැල ටික ඉඳවනවා. මාත් මේ දැන් වත්තේ ඉඳලා ආවේ. අතු කඳු බාපුවා අයින් කරලා වලවල් පාදගෙන කොළ පොහොර දාලා වලවල් හදාගෙන පැය කේල් කුරුල්ලෙන් ඉඳන්ට බණ්ඩිරාලට උනත් ඉතින් මේ වැඩේට වෙලාවක් ගත වෙනවා. අද චින් වැඩ ගොඩාක් තියෙන දවසක් මේ නයිදෙත් ඉඳලා ඉඳලා ඇවිත් මද ඇද බාපු චූර්ණිකාව ඌට යන්ට ඇරලා තමනුත් ඇවිත් අත පෙව්වනා සුතුස් ගාලා කම්මුතු කරගත්තේ කිනේ මේ වැඩි මණිකේ මණිකේ ආගියන්තයක් නොදැන යමක් කතා කරන්ට එපා මණිකේ බණ්ඩිරාල චූර්ණිකාවක් ඇදවාව නෙවෙයි තේරුණාද ගල්ගේ මංකොල්ලේ එදා රෑ නයිදේ ඇහිම්ම දැකලා ඒ විස්තරේනේ ඔය කී කියා හිටියේ. අනේ මේ ඔය රෑ අගෝරාවේ නයිද දකින මංකොල්ලේ මේ මේ කාට වුණත් අපේ මැණිකේ පාච්චලියට කතා කරන්ට එපා මේ පොඩ්ඩක් මෙහාට එන්න මෙහාට එන්න ගල්ගේ දඩමස් ගෝණි ඇදලා තියෙන්නේ බැද්දේරාලයි වෙලික්කාරයයි දෙන්නවෙන්ට ඇති ඕව් ඕව් පුතු අපේ බැද්දරාලයි වෙඩික්කාරයයි වෙන්න බෑ වෙන්න බෑ මොකද වෙන්න බැරි ඈ උක්කුමණි කියලා ගෙදර පිටට ගෙහුම් එන ගමන් උන්දට බැද්දරාල හදි ගැහිලා කතා කරලා තියෙනවා ඔව් දඩමස් ගෝණිය ඉහේ තියාගෙන තේරුණාද මං බැද්දරාල මේ ගමනක් ගියා කියාගෙම යන්ට ගියාලු. ඔව්. නයිදේ රෑ කලවරේ මුවා වෙලා ඉන්නකොට ඉහෙන් බර පොදියක් උස්සගෙන කට්ට කලවරේම යනවා දැක්කලු තව මිනිහෙක්. ආ මිනිහා හිතන්නේ ඒ වෙඩික්කාරයා කියලා. බැද්දරාලයි වෙඩික්කාරයයි දෙන්නා මෙදා පාර හිතා මතාම කතා වෙලා තක්කමක් කරලා තියෙනවා මට දෙන්නම දඩමසට බඩජාරීනි ඔව් ඒ හන්දා ඔය දඩමස් ගෝණිය හතරක් විතරක් බලව්වට ගෙනල්ලා දාලා අනික් වසේරෝම හබ්බණ්ඩටත් අංශ වරද්දලා මං කොල්ල කන්ට ඇතියෝන් සේරෝම දඩමස් ගෝණි දෙන්න බෙදා ගන්නට ඇති. ඒ විතරක් නෑ. මේ පැණි බෝතල් මේ පැණි බෝතලුත් ගෙනියන්න ඇති. මේ හබ්බණ්ඩ කියන එක ඔය මහ කැලේ ගල්ගෙට වෙලා අවුරුදු 15ක් 20ක් තිස්සේ ඔය මහා වන්නි වනාන්තරයක එක්කරපු මේ පැණි බෝතල්. එතකොට දඩ මස් විකුණපු සල්ලි දඩමස් ගෝනි ගල්ගේ හංගලා තියෙන්න ඇති. ඔව්. අපයා බය ගන්නලා සේරෝම දේවල් මුන් දෙන්න මංකොල්ල කාලා. පෙරාලාමි. නවරියන්ලා සර්දිලා මංකොල්ලකාරයෝ හැටියට පෙන්නලා කාටවත් හිතන්න බැරි විදියට මෙදා පාර වැඩේ සිද්ධ වෙලා තියෙනවා. ආ ඕ එදමාමත් එනවා. එදමාමා. මට පෙන්නේ දෙන්න දෙමල්ලෝ මේ ගමේ රටේ වෙච්ච අවුල් ජාලයක අහු කොංගල් ලගන වගේ <laughs> මාමා හිතන හැටි හරි අපට තියෙන තරමක් තියන්නේ ඇබැද්දි වින්නේ සම්පෑන් සිමනේ මාමා ඕ ඇඳි ගන්නට කොහෙන් හොදා හොදා මේ මේ මාමත් දන්නවනේ වැ පහුගිය සන්ධියේ සිද්ධ වෙච්ච ඔය ගල්ගේ මංකොල්ලේ ගැන <laughs> ඒ තේ මන්නෝ දන්නේ මේ ඒ වංගියේ ඒ හොරු තල්ලාගෙන මේ මොකද්ද ඔය මේ අස්සන් කොරන්න කියලා පන්සලේ පොතකුත් දාලා තිබ්බනේ <laughs> නෑ මාමා එහෙනම් මාමා දන්නේ නෑ මේ සිද්ධියෙන් පස්සේ මේක තවත් සිද්ධියකෝ. ඔව් ඒකත් එහෙමද? නෑ නෑ නෑ එහෙම මතකයක් නෑ මට ඒ මුලින්ම එවුන් දෙන්න අල්ල ගන්නකොට ඒ ගල්ගේ ඇතුලේ වටිනා බඩු භාණ්ඩ වගේ කුයි දඩමස් ගෝණී මීපැණි බෝතලුයි කාසි මලු වගේ කුයි තිබිලා තියෙනවා ඒ නඩු භාණ්ඩ සේරෝම වලව්වට ගේනකම් ගල්ගේ හිටපු හපය බාරේ තමා තිබිලා තියෙන්නේ හරි හරි නඩු භාණ්ඩ ආරච්චිල වලව්වට ගේන්න කලින් බලාගත්තු මිනිහටත් ගහලා කවුරුත් අධිකාරි කණ්ඩායමත් සේරෝම බඩු මංකොල්ල කාලා. ඕ හරි හරි හරි. ඕන් දැන් තමා මෙන්නේ මයෙත් කල්පනාවට ආවේ. මේ මට වතුර විදානේ හදි ගැහිලා කිව්වා නේද? ආයේ වතාවක් මේ මේ පරණ කංසහොරු ටික මේ මංකොල්ලක තැකොටු වෙලා ඉන්නවා කියලා. හ්ම් හ්ම් හ්ම්. ඒ උනාට ඉතින් මේ පරණ හොරු කියන කතාව නම් මට ඒ වෙලාවේ දෙර පැහැදිලි වුණේ නැහැ. මේකනේ මේකනේ ආරංචියේ හැටියට වෙලිකාරයයි බැද්දේරාලයි දෙන්නලු හොරකම කරලා තියෙන්නේ. ඕන් ඕකට තමයි කියන්නේ වැටත් නියරත් ගෝයන් කාන. පාත පවසමු ඒ අසීරුව කියලා. <laughs> මේ කොහොමටවත් ඉතින් අවරියන්ලා බොරුවට මේ මංකොල්ලෙට අල්ලන්නත් එපා වුන් මීට පස්සේ. මංකොල්ලේ කරපු එවුන් ගැන කොහොමටවත් ආරවුසන්න යන්නත් එපා. කොටින්ම මං කියන්නේ වෙදිකාරයලා එක මේ මාතෘකාවට බහින්නත් එපා. එපා. එපා. මේ හොරකම කරපු එවුන් තව තවත් කට කතා ආරංචි පතුරුවයි. ඔව් ඔව් ඒවා අහන්න ඕනේ නෑ. හැබැයි ඒවා ගැන වුණත් ඇහුවට මේ වැඩියෙන් හාරවුස්සලා කතා කරන්න එපා. හොඳයි හොඳයි. අල්ල බොල්ල නොවිද කියලා නව පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා tie. ඔව් ඔව් ඔව්. ලියුම් මම ඇවිත් කාටද දන්නේ ලියුම මේ සපෝල් මහත්තයාට ලියුමක් තියෙනවා අනේ බොහොම ස්තුතියි මාමේ කොහෙන්ද කවුද මේ ලියුමේ වල තියන්නේ බලමු රූමරි නඟා ආදරණීය සපුමල්ලයේ ඔයාට මේ මුවන් පැලැස්සත් මේ ගෝමරීව තමතෙකුණාද කමක් නැහැ ඒත් සපුමල් අය වෙනුවෙන් මගේ මේ පුංචි හදවතේ ඇති වුණු දුක වේදනාව මේ පුංචි ලියුම් කැල්ලෙන් පෙනේවි පායා ඇතත් අහසේ පුර පසට සඳ නොපෙනෙන්නා වගේ ඇසකට දිනෙත අඳ කොච්චර හිතවුවත් තනි පංගලමි ඉඳ නෑදැන් දකින්නට සපුමල් සිනිහි කඳ සපුමල් පුතාගෙන නිතරම ඇතිව හිතේ අම්මා සිටී දැන් කඳුලැලි සමග නිතේ නිපුණී අපේ විසිරී හිත හතර අතේ අයියා නොයන එක ගැන විමතියක ඉතේ සපුමල් අපට ලොකු හයියක් වෙලා හිට බැන්දක ගන්නටත් නැති එක හැබෑවට සෝකින්නක් තිබේ ගෝමරි නගා අත දැක ගන්නකම් ඉවසීමක් නැති මට තිසරී නගාගින් ඔබ දැන් වැඩ කරන ස්ථානයේ නිවැරදි ලිපිනය රැගෙන මේ කවි ලිපිය ලද විට ඔබ වෙත එවන අයියේ පිළිතුරක් මා වෙත එවනු මැන මේ වකට ගෝමරී නකා අද මොන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න බරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ වෙදසියා උලපනේ ගුණසේකර නයිදේ විජේසිරි බෝබකේ ඩිංගිරාල සපුමල් රෝහණ සිරිවර්ධන ගෝමරි ඩිල්කා විමර්ශනී හඳුවල මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳ රුවන් ලියනගේ මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන